වාසී සියලු දෙනාටම මේ උතුම් ධර්ම ශ්‍රවණය ධර්මාවබෝධයේ පිණිසම නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්තුනි අද මේ ධර්මානුශාසනාවෙන් අපි විශේෂයෙන් කතා කරන්නේ අතහැරීම ත්‍යාග සම්පත්තිය දානය එහි ආනිසංශ සසරේ නිවන් දකින්නකන් ලැබෙන ආකාරය පිළිබඳව බොහෝ වෙලාවට අපිට සමාජ බොහෝ දෙනෙක්ගෙන් අහන්න ලැබෙනවා ඔය පින් කරලා වැඩක් නැහැ කුසල් වඩන්න කොහොමත් කියනවා සමහරු මේක භාවනා කරන්නයි තියෙන ඔය පින් කර කර ඉන්න නෙවෙයි ඒ නිසා භාවනා කරපල්ලා පින්තුනේ මේ වගේ අපිට සමාජේ නොඑක් දෙනා එක එක්කෙනා මේ ධර්මයේ තැන් තැන් වලින් අහලා කරන අර්ථකතන විස්තර අපිට නොඑක් විදිහට අහන්න ලැබෙනවා බුදුරජාණන් වහන්සේ පිනට ගරහලා නැහැ කොයි වෙලාවකවත් පින් කරන්න එපා කියලා නැහැ. සමහරු කියනවා පිනෙන් සංසාරේ දික් වෙනවා. ඒ නිසා පින් කරන්න එපා කියලා. පින් කරන්න නැතුව හිටියා කියලා සසර කොට වෙන්නේ එහෙමනම් අපිට පේනවා සමාජයේ තුල පින ගැන කුසලයේ ගැන බොහෝ වැරදි අදහස් සමාජගත වෙලා තියෙනවා. සම්පූර්ණ නොදැනුවත්කම. පින්තුනේ බුදුරජාණන් වහන්සේ පින ගැන අපිට පෙන්වලා දෙන්නේ මා භික්ඛවේ පුඤ්ඤානම් භායිත මහණෙනි පිනට නම් බය වෙන්න එපා කියන කවදාවත් ඒ නිසා කොයිම වෙලාවකවත් පිනට බය වෙන්න එපා පින් කළ සසර දික් වේද දිගට සසරේ වුව විඳ විඳ යන්න වේද ඒ නිසා පිනට බය වෙන්න එපා කියන පින අවශ්‍යයි නිවන් දකින්න බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්නනවා භාජනයකට ජලයේ බිඳුව බිඳුව බිඳුව වැටිලා ඒ භාජනයේම යම් දවසක ජලයෙන් පිරීලා ඉතිරිලා යනවා. සමහර ලොකු භාජනයකට බිඳුව බිඳුව බිඳුව වැටෙන්න වෙන්න පුළුවන්. හැබැයි මේ භාජනයේ ජලයෙන් පිරීලා ඉතිරිලා යනවා. ඒ වගේ තමයි ජීවිතයක් පුංචි පිනක් හරි. පුංචි පුංචි පින රැස් කරලා රැස් කරලා ඒ ජීවිතේ පිනෙන් පිරීලා ඉතිරිලා යනවා. ඒ නිසා කවදාවත් පින පුංචි කියලා පිනට අවමන් කරන්න එපා කියන්නේ. අපි දන්නවා සමාජෙ පින ගැන නොදන්න බොහෝ දෙනෙක්. ඕක පුංචි පිනක් නේ. ඔය පොඩි පිනක් කරලා වැඩක් තියෙනද? ඕකත් මහ ලොකු පිනක්ද? එතකොට මේ වගේ පිනට කරහා කිරීම පින පුංචි ඔය පුංචි පින් වැඩක් නෑ. ඒ වගේ පිනට ගරහා කිරීමක් සමාජය තුළ දකින්න ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ පින පුංචි කියලා කවදාවත් පිනට අවමන් කරන්න එපා. පුංචි පුංචි පින එකතු වෙලා එකතු වෙලා ජීවිතේ පිනෙන් පිරීලා ඉතිරිලා යනවා. ඒ නිසා පින් රැස් කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්වන මහණෙනි දානයක වටිනාකම මේ ලෝකේ බුදු කෙනෙක් තරම් මේ මිනිස්සු දන්නවා නම් Taman කොච්චර බඩකින්න හිටියත් අපි ගම දවස් ගානකින් හරියට කෑමක් නැති කෙනෙක් කවුරු හරි කෑම එකක් දෙනවා කන්න කියලා අර බඩකින්නට කාගෙන කාගෙන යන්න පුළුවන්. හැබැයි පිනේ වටිනාකම දන්න කෙනා කොච්චර කුසගින්න තිබුණත් සතෙකුට හරි කොටසක් දන් දෙනවා. මහණෙනි, ඒ තරම් දානි ආනිසංස තියනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඔන්න ඔය හේතුව නිසා ඔය දේශනාවේ තියෙන ඔය කාරණේ නිසා අද අපි දන්නවා ලංකාවේ බොහෝ සමහර විහාරස්ථානවල බොහෝ ආරණ්‍ය සේනාසනවල පවා ස්වාමීන් වහන්සේලාගේ පාත්‍රවලට දානි ලැබුණට පස්සේ පින්ඩපාත යන ස්වාමීන් වහන්සේලා පවා ඒ දානි වළඳන්න පෙර කොටසක් සතෙකුට හරි අයින් කරලා දන් දෙනවා. කොටසක් වෙනම ඉවත් කරනවා. ඉවත් කරලා සතෙකුට ආහාර පිණිස දෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ පිනේ වටිනාකම දන්න කෙනා කවදාවත් තනියම කන්නේ නැහැ ඒ තරම් දානය කියන්නේ ආනිසංස සහිත දෙයක් පින්වතුනි. ඒ නිසා පින්වතුනි දන් දීම අතහැරීම ත්‍යාග සම්පatti ජීවිතේ පුරුදු කරගන්න දක්ෂ වෙන්න. බුදුරජාණන් වහන්සේ මේ දානය ගැන මහා කරුණ ගොඩක් පෙන්නනවා. මේ ධර්මයේ තියෙනවා සාරාණීය වත පුරනවා කියලා. සමහර කාලවල සමහර භික්ෂුන් වහන්සේලා උන්වහන්සේලාට දන් දෙන්න ලොකු දෙයක් නැති වෙන්න පුළුවන්. හැබැයි උන්වහන්සේලා පින්ඳ පාති ගිහිල්ලා ඒ තමන්ට ලැබෙන පින්ඳ පාත කොටස දම් දෙනවා. ස්වාමීන් වහන්සේලාට ආහාර පිණිස දානේ පිණිස පූජා කරපු අවස්ථා ධර්මයේ තියෙනවා. කාශ්‍යප බුදුහාඳුරන්ගේ කාලේ යාළුව දෙන්නෙක් ගැන කතාවක් තියෙනවා. මේකේ තියෙන සුමනා සූත්‍රය. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ යාළුව දෙන්නේ. මේ දෙන්න පුංචි කාලේ ඉඳන් තරුණ කාලේ ඉඳන් බොහොම හොඳට දැන අඳුරන යාළුව මිත්‍රයෝ. එතකොට මේ අය මේ යාළුව දෙන්න තරුණ කාලෙම දෙන්න කතා වුණා අපි පැවිදි වෙමු. අපි විමුක්තිය හොයාගෙන යන් කියලා එකටම අර යාළුවෝ දෙන්න ගිහිල්ලා පැවිදි වුණා. එකම තැන පැවිදි වුණා. දැන් එකට භාවනා කරනවා, එකට පින්ඩපාතේ වඩිනවා, එකට ධර්ම සාකච්ඡා කරනවා. බොහොම යාළු මිත්‍රකමෙන් එකට ගුණධර්ම පුරාගෙන හිටියා. ඔහොම ඉන්නකොට ඒක ස්වාමීන් වහන්සේ නමක් හරියට මේ යාළුවෝ දෙන්නගේ එක්කෙනෙක් හරි කැමති දන් දෙන්න. ඒ නිසා එක ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ මොකද කරන්නේ දෙන්න එකට පිණ්ඩපාත ගියාට එක ස්වාමීන් වහන්සේ නමක් පිණ්ඩපාත ගිහිල්ලා Tamanට ලැබිච්ච දාන ටික වළඳලා භාවනා කරනවා. අනෙක් ස්වාමීන් වහන්සේ පිණ්ඩපාත ගිහිල්ලා Tamanට ලැබෙන දාන ටික අරගෙන ඇවිල්ලා ආරාමේ ඉන්න අනෙක් ස්වාමීන් වහන්සේලාට බෙදලා දෙනවා. ආයෂ්මතුනි අද පිණ්ඩපාති ලැබිච්ච නැති අය ඉන්නවද? අද ඔබ වහන්සේලාටත් එක්ක මම පිණ්ඩපාතේ ගෙනාවා. මගේ පිණ්ඩපාතේ කොටස පිළිගන්න කියලා තමන්ගේ දාන ටික අනෙක් ස්වාමින්වහන්සේලාට දන් දෙයි. එහෙම දන් දීලා වෙලාව බලනවා තාම ඉර අවරට ගිහින්නේ නැහැ. දානේ වළඳන්න පිණ්ඩපාතේ යන්න පුළුවන්. ආයෙත් පිණ්ඩපාතේ වඩින්න. ඒ ලැබිච්ච දානේ ටික සමහර වෙලාවට ගිලන් ස්වාමින්වහන්සේලාට දානේ අඩු අවස්ථාවක් තිබුණොත් ඒ ටික ආයි දන් දෙනවා. සමහර වෙලාවට තමන් පිණ්ඩපාත කරගත්ත දානේ අනෙක් සාමීන් වහන්සේලාට දන් දීලා තමන්ගේ දාන ටික නැතුව යනවා. තමන්ට නැති වෙනවා. ඒත් සිතුවිල්ලකින්වත් මට නැති වුණා නේද කියලා හිතන්නේ. අනේ සාදු අනේ සාදු කොච්චර දෙයක්. අද මම පිණ්ඩපාත කරගෙන මගේ දානේ සංඝයාට දන් දුන්නා. මට ලැබිච්ච පින්ඩපාතේ දානේ වළඳලා අද ස්වාමින් වහන්සේලා සීල සමාධි ප්‍රඥා වඩනවා. අනේ සාදු කියලා ඒ පින් අනුමෝදන් වෙනවා. එතකොට ওই විදිහට තමන්ගේ ජීවිතේ බොහෝ කාලයක් ඒක වතක් හැටියට සාරාණීය වත කියලා සඳහන් වෙනවා. උන්වහන්සේ භාවනාත් කරා හැබැයි උන්වහන්සේ උදේ වරුවේ ධම්ම කරන්නේ පින්ඩපාති ගිහිල්ලා තමන්ට ලැබෙන දාන ටික අනෙක් ස්වාමීන් වහන්සේලාට දන් දෙන්න. දැන් යාළුවෝ දෙන්න එක ආරාමේ හිටියත් එකට පැවිදි වුණත් එකට බණ භාවනා කරගෙන හිටියත් දැන් මේ කෙනා බොහෝ පින් කරගත්ත. හරියට දන් දෙන නිසා සාරාණීය වතපුරීමත් එක්ක පින්ඩපාත ගිහින් Tamanට ලැබිච්ච දාන ටික අනෙක් ස්වාමීන් වහන්සේලාට දන් දීලා හරියට පින් කරගත්තා. දෙන්නම මරණින් මත්තේ මේ ස්වාමීන් වහන්සේලා දෙනමට මාර්ගඵල ලබන්න බැරි වුණා. හැබැයි හොඳට බණ භාවනා කරා සිල්වත් වැඩ හිටියා කාශ්‍යප බුද්ධ ශාසනේ. මේ දෙන්න මරණින් මත්තේ දිව්‍ය ලෝකේ ඉපදුනා. හැබැයි පින්වතුනි දෙව්ලොව ඉපදුනාට අර පින් කරපු කෙනා සාරාණීය වත පුරපු කෙනා පින්ඩපාත ගිහින් Tamanට ලැබිච්ච දාන ටික අනෙක් සංඝයාට දන් දීපු කෙනා මහේශාක්‍ය දෙවිවරු අතර බොහෝ සැප සම්පත් බහුල දිව්‍ය තලයක ඉපදුණා. අන්න බලන්න පිනේ විපාක. Tamanගේ පින බලවත්. අනෙක් ස්වාමීන් වහන්සේ භාවනා කරා. හැබැයි උන්වහන්සේ දන් දෙන්න එච්චර උනන්දුවක් තිබ්බේ නැහැ. උන්වහන්සේ පින්ඩ පාති ගියා Tamanට ලැබිච්ච දාන ටික වළඳලා බණ භාවනා කරගෙන හිටියා. උන්වහන්සේ දිව්‍ය ලෝකෙ ඉපදුනා. හැබැයි සැප සම්පත් අඩු. අල්පේ ශාක්‍ය දේවතා කොටසක දිව්‍ය ලෝකෙ පහළ වුණා. හැබැයි මේ අය සැප සම්පත් වැඩි කෙනා වේවා අඩු කෙනා වේවා අර පෙර සංසාර පුරුද්දට දෙව්ලොවත් යාළුවෝ මිත්‍රයෝ. එතකොට බලන්න කරන පිනේ විපාක වලට අනුව දිව්‍ය ලෝකෙ ඉපදුනත් ඒ පිනේ විපාකයට අනුව සැප සම්පත්වල වෙනස්කමක් ඇති වෙනවා. මෙහෙම බොහෝ කාලයක් දෙව්ලොව ඉඳලා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ මේ දෙන්න දෙව්ලොවින් චුත වෙලා මනුලොවට ආවා. ඒ මනුස්ස ලෝකෙට ආවට පිනට අනුව තමයි උපත සිද්ධ වෙන්නේ. අර පෙර සාරාණීය වත පුරපු දන් දීපු මහා පිං ඇති කෙනා මහේශාක්‍ය දෙව්ලොවින් චුත වෙලා ඇවිල්ලා කොසල් රජතුමාගේ මාලිගාවේ බිසවකගේ කුසෙන් දරුවෙක් හැටියට පිළිසිඳ ගත්ත කුසෙයක්. රාජකුමාරයෙක් හැටියට. එතකොට අර දිව්‍ය ලෝකේ හිටපු යාළුවා එකට පැවිදි වෙලා බණ භාවනා කරපු කෙනා අල්පේශාක්‍ය දෙවියන් අතර හිටියයි මනුස්ස ලෝකෙදි හරියට පින් කරගත්තේ නැහැ භාවනා කරා. උන්වහන්සේ දෙව්ලොවින් චුත වුණා අර මාලිගාවෙම හිත පිහිටවල ඉපදුනාට තමන්ගේ පිනෙන් ඇදිලාවේ මාලිගාවෙම සේවි සේවිකාවකගේ කුසේ වැඩිකාරියෙක්ගේ කුසේ දරුවෙක් හැටියට පිළිසිඳ ගත්තා. එතකොට බලන්න පිනට අනුව පින් කරපු කෙනා දෙව්ලොව ගියත් පිනේ වෙනසක් තියෙනවා. manuss ලෝකේ ආවත් පින් කරපු කෙනාට ඒ පිනේ වෙනස්කම් තියෙනවා. හැබැයි මේ දෙන්නම එකම දවසේ ඉපදුනා මේ දරුවෝ දෙන්න මේක හරි ලස්සන කතාවක්. සමහරට අද කෙනෙකුට විශ්වාස කරන්නත් බැරි මේ දෙන්නම එකම දවසේ ඉපදුනා. ඉපදුනා රජ්ජුරුවන්ගේ පුතා රාජකුමාරයෙක් හැටියට දේවියකගේ කුසෙන් ඉපදුණා. මේ දරුවා රත්තරන් තොටිල්ලක නිදි කරවල රාජකුමාරයෙක් මාලිගාවේ දරුවා ලැබිච්ච දවසේ අර කිරි මව්වරු යටතේ ආරක්ෂකයෝ යටතේ දරුවා ලැබිච්ච වෙලාවේ දරුවා වෙනම කාමරයක රත්තරන් තොටිල්ලක නිදි කෙරෙව්වා. එදාම මාලිගාවේ හිටපු සේවිකාවකට වැඩකාරියෙකුටත් දරුවෙක් ලැබුණා. මාලිගාවේදී බොහෝ කාලයක් මාලිගාවේ සේවය කරගෙන හිටපු මේ සේවිකාව දරුවා බිහි වුණාට පස්සේ අර කිරි මව්වරු මේ සේවිකාවම දරුවා අරගෙන ඇවිල්ලා එදාම ඉපදිච්ච අර දරුවා ඉන්න කාමරේ නිදි කෙරෙව්වා. හැබැයි නිකම් පැදුරු කෑල්ලක බිම අර දරුවා නිදි කෙරෙව්වා. රාජකුමාරයා තමයි රත්තරන් තොටිල්ලේ නිදි කෙරෙව්වේ. මේ දරුවෝ දෙන්නට නිින්ද ගියා. නිින්දෙන් ඇහැරෙනකොට ජාති ස්මරණ ඥානෙ පහළ වුණා කියලා. පින්තුනි පෙර සසරේ භාවනා කරලා කාශ්‍යප බුද්ධ ශාසනයේ ඉඳන් හොඳට භාවනා කරලා හොඳට ගුණ ධර්ම වඩලා දෙව්ලොව ඉඳන් චුත වෙලා මනස සිහිනුවණින් ආපු දෙන්නේ පෙර පින් බලයත් එක්ක ආවෙම ගෞතම බුද්ධ ශාසනයේ නිවන් දකින්න පින් පුරාගෙන හිටපු දෙන්නේ එතකොට මේ දෙන්න මනුස්ස ලෝකෙට ආවා ඇවිල්ලා අර පුංචි වයසෙම දැන් ඇස් අරිනකොට නිින්දෙන් ඇහැරිලා Taman දිව්‍ය ලෝකෙන් චුත වෙලා manuss ලෝකෙට ආපු හැටි Tamanගේ මිත්‍රයා Tamanට ජාති ස්මරණ ඥානි පෙර ජීවිත දැකීමේ ඒ හැකියාව ටික ටික පහළ වෙන්න ගත්තා. කොමගේ යාළුවා කියලා වටපිට බලනකොට දැක්කාර පොඩි එකා එදාම ඉපදිච්ච අර දරුවා බිම තොටිල්ල අර තොටිල්ල ඉන්න දරුවා දැක්ක බිම පැදුරු කෑල්ලක ඉන්න. මේ දරුවත් ඇස්සැරලා බැලුවා කෝ යාළුවා කියලා බලනකොට අත්තරන් තොටිල්ලේ. මේ දෙන්න ඇහැරලා නිින්දෙන් ඇහැරලා දරුවෝ දෙන්න කතා කරනවා ඒ වෙලාවේ හදිස්සියෙම මේ කාම්බරේට ආවා සුමනාව සුමනාව කියලා කියන්නේ කොසල් රජුරුවන්ගේ නැගණි මේ සුමනාව එනකොට පුදුම දෙයක් මේ දරුවෝ දෙන්න කතා කරනවා ඒ වෙලාවේ සුමනාව මේක අහගෙන ඉඳලා පුදුමෙන් පුදුමයට පත් වුණා මේ දෙන්න නම් මහා පිං ඇති දෙන්නේ මේ දෙන්නට මේ වගේ ඉපදිච්ච ගමන් කතා කරන්න හැකියාවක් ලැබුණේ පෙර මහා පිනක් නිසා වෙන්නේ බුදුරජාණන් වහන්සේගෙන් මේක අහලා දැනගන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගිහිල්ලා වන්දනා කරලා එකත් පසකින් වාඩි වෙලා සුමනාව දැන් මේ කාරණේ තේරුම් අරගෙන අහනවා. සාමීනී භාග්‍යතුන් වහන්සේ යාළුව දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්න පැවිදි වෙලා පැවිදි ජීවිතයේ තුල එක්කෙනෙක් හොඳට පින් කරනවා කෙනෙක් පින් කරන්නේ නැහැ. යාළුවෝ දෙන්නෙක් ඉන්නවා මෙහෙම අහනවා යාළුවෝ දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් හොඳට පින් කරනවා එක්කෙනෙක් පින් කරන්නේ හැබැයි යා භාවනා කරනවා දෙන්නම සිල්වත් මේ දෙන්නා දිව්‍ය ලෝකේ ඉපදුනොත් මරණින් මත්තේ දෙව්ලෝ වෙනසක් තියනවාද කියලා ඇහුවා ඔන්න දැන් කාරණේ සුමනාවත් පින් ඇති ධර්මය අවබෝධ කරපු කෙනෙක් පුංචි වයසේ සුමනාවට මේක වැටහුණා සුමනාව සෝවාන් වෙච්ච කෙනෙක් සුමනා සිටු දේවී ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා සුමනාවනි මනුස්ස ලෝකෙ පින් කරපු කෙනා දෙව්ලොව ඉපදුනොත් දෙවියන් අතර බොහෝ සැප සම්පත් ඇති මහේශාක්‍ය දිව්‍ය තලවල උපදිනවා පින් අඩුවෙන් කරගත්ත කෙනා භාවනා කරත් දෙව්ලොව ඉපදුනොත් එයා අල්පේශාක්‍ය දේවතාවරු අතර සැප සම්පත් අඩු දිව්‍ය තලවල උපදිනවා කියලා එතකොට සුමනාව මේක තේරුම් අරගෙන කියනවා සාදු සාදු ස්වාමීනි මං ඒ පිනට අනුව දෙවලවත් වෙනස්කම් ඇති වෙනවා කියලා ඒ කාරණේ මං ඒ විදිහටම දරා ගන්නවා කියලා. ස්වාමීනි මට තව ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි ඒ දෙන්න දෙව්ලොවින් චුත වෙලා දැන් දිව්‍ය ලෝකේ සැප සම්පත් විඳ විඳ ඉඳලා දෙන්නම දෙව්ලොවින් චුත වෙලා manuss ලෝකෙට ආවොත් මනුලෝ වෙනසක් තියනවද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාළ සුමනාව පිනට අනුව manuss ලෝකෙත් වෙනසක් තියෙනවා. පෙර පින් කරපු අය දන් දීපු අය පෙර බොහෝ පින් ඇති අය මනුලව ඉපදුනත් උපදින්නේ බොහෝම සිටු පවුල්වල රජ පවුල්වල බොහොම සැප සම්පත් ඇති භවභෝග සම්පත් ඇති තැන්වල උපදිනවා කිය භෝග සම්පත් ඇති තැන්වල සැපසේ උපදිනවා. එයා පුංචි කාලේ ඉඳන් සැප සම්පත් හැමදේම ලැබෙනවා. ඒ පෙර පිනට සුමනාවනේ දෙව්ලොවින් චුත වෙලා ආවත් පෙර පින අඩු නම් පින බලවත් නැත්නම් එයා manuss ලෝකේ උපදින්නේ දුප්පත්ම දුප්පත් තැනක. සමහර වෙලාවට එයාට ඉදා වේල හම්බ කරගන්න බැරි තැනක. හරියට කන්න බොන්න නැහැ දුකසේ බොහෝම දුකසේ තමයි ජීවිතේ ගොඩනගා ගන්න තියෙන්නේ. පිනට අනුව තමයි manuss ලෝකෙත් මේ සැප සම්පත් ලැබෙනවා කියන එක සිද්ධ වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. සුමනාව ඒ වෙලෙක් කියනවා සාදු සාදු ස්වාමීනි මම ඒ කාරණේ ඒ විදිහටම දරා ගන්නවා. පිනට අනුව දෙව්ලෝ විතරක් නෙවෙයි මනුලවත් වෙනස්කම් ඇති වෙනවා කියලා මම ඒක දරා ගන්නවා. ස්වාමීනි මට තව ප්‍රශ්නයක් තියෙනවා. මේ දෙන්නම පැවිදි වුණොත් දැන් මේ දෙන්නම පුංචි කා මනුස්ස ලෝකේ මොන වෙන රජ කුමාරයෙක් වුණත් ඊළඟට වැඩකාරියකගේ දරුවෙක් වුණත් මේ දෙන්නම පැවිදි වෙනවා. දැන් ඔබ දන්නවා පැවිදි වෙනකොට කුඩා වූද මහත් වූද ඥාතීන් අතහැරලා අර ගිහි සැප සම්පත් ගිහි නම්බුනාම තානාන්තර මෙයා රජපෞල කෙනෙක්ද මෙයා සිටුපෞල කෙනෙක්ද මෙයා බ්‍රාහ්මණයෙක්ද මෙයා මොන කුලේද ඌ එකක්වත් පැවිදි වුණාට පස්සේ අදාළ නැහැ ඒව ඔළුවේ තියාගෙන ඔළුව ඉදිමවාගෙන ඉන්න ඇති හැබැයි බුද්ධ ශාසනය තුළ බුදුහාඳුරු පෙන්වුවේ මහණෙනි කෙනෙක් පැවිදි වෙනකොට අර ගිහි ජීවිතවල තිබ්බ ඔක්කොම දේවල් නම්බුනාම ගෞරවනාම උස් පහත් කං කුල ભેද ಜಾති ભેද ඔක්කොම අතහරි අතහැරලා සියලු දෙනා ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ බුදුරජාණන් වහන්සේගේ දරුවන් වන ශ්‍රමණයන් බවට පත් වෙනවා අන්න පැවිදි වෙනවා කියලා කියන්නේ ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ බුදුහාඳුර ලස්සන උපමාවක් පෙන්නවා ගංගා යමුනා අචිරවතී සරබු මහි එක එක ගංගාවල් ගලාගෙන ගලාගෙන ඇවිල්ලා මහ මුහුදට වැටෙනවා. හැබැයි මේ ගංගා එනකොට මිනිස්සු මගදී නංගොත් කියනවා මේ යන්නේ ගංගා නංගක. ආ මේ මේ යන්නේ සරබූ ගඟ. ඔය තියෙන මහී ගඟනේ. එක එක නංගොත් කියනවා. හැබැයි මොන නංගොත් ඇතු ආවත් මහා සාගරයට වැටුණාට පස්සේ සාගරය තුල වෙනසක් නැහැ. ඒ ඔක්කොම සාගර ජලයේ බවට පත් වෙනවා. මොහොත තුල වෙනම නැහැනේ මේ ගංගානම් ගඟේ වතුර ඔන්න ඔය ටික. අන්න මොහොතේ අතන තියෙන්නේ සරබූ ගඟේ වතුර. එහෙම නැහැ. මහා සාගරයට වැටුණට පස්සේ ඔක්කොම සාගර ජලයේ බවට පත් වෙනවා. මහා සාගරය තුල වෙන් වෙන්ව නැහැ. ඒ වගේ තමයි කිය මගේ බුද්ධ ශාසනය. රජ පවුල කෙනෙක්, සිටු පවුල කෙනෙක්, පහත් කුලයක කෙනෙක්, සුද්ධ දැන් සුනීත සෝපාක වගේ අය පැවිදි වුණා. රාජකුමාරවරු ඒ කවුරු බුද්ධ ශාසනයට ඇතුල් වුණත් ශාසනයට ඇතුල් වෙනවා සමගම පැරණි නංගොත් සියල්ල අතහැරලා ශාක්‍ය පුත්‍ර ශ්‍රමණ කියන කොටසටයි අයිති. දැන් විසා අර සුමනාව අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ රජපෞලේ වුණත් දුප්පත් පවුලක වුණත් ඒ සියලු පැරණි බැඳීම් ගිහි බැඳීම් ඔක්කොම අතහැරලා එකට පැවිදි වෙනවා. මේ දෙන්න පැවිදි වුණාට පස්සේ පැවිදි ජීවිතෙත් වෙනසක් තියෙනවද කියලා ඇහුවා. පින්වතුනි පිනේ ස්වභාවය ඔබ හොඳට තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ වදාලා සුමනාවනි පැවිදි වුණත් සියල්ල අතහැරලා එක දවසේ පැවිදි වුණත් පැවිදි වෙච්ච දවසේ ඉඳන් පිනේ විපාක පින් කරපු කෙනාට ලැබෙන වෙනස්කම් තියෙනවා. එයා කොයි ආරාමේ කොයි ප්‍රදේශේ කොහේ වැඩ හිටියත් සිව්පසින් අඩුවක් වෙන්නේ. එයාට හොඳට දාන ටික ලැබෙනවා. කොයි ප්‍රදේශයක කැලේක වැඩ හිටියත් ඔබ අහලා ඇතිනේ සීවලී මහරහතන් වහන්සේ ගැන. මහා කැලේ වැඩ හිටියත් දානි ටික නැති වෙලා නෑ කවදාවත්. දේවතාවුරු හරි විමාන මවාගෙන දන් දෙනවා මිනිස් වෙස්සේ. එතකොට ඒ වගේ පින් කරපු කෙනාට දානි ඒ කාලේ සිව්පස්සේ භික්ෂුවකට අදාළ පින්ඩ පා පින්ඩ පාත ගිලම්පස චීවර සේනාසන කොහේ ගියත් ඉන්න කුටියක් ආවාසයක් ආරාමයක් Tamanට සැපසේ වැඩ ඉන්න ඒ අවශ්‍ය විදිහට ඒ පහසුකම් ටික ලැබෙනවා. ලෙඩක් දුකක් වුණාම බෙහෙත් හේත් ඖෂධ උපස්ථාන කරන අය Tamanට ඕන තරම් ඉන්නවා. ඊළඟට Tamanට සිවුරු පිරිකර Taman හිතනවටත් වඩා සිවුරු පිරිකර ඕන තරම් Tamanට ලැබෙනවා. Taman පින්ඩ පාත යනකොට Tamanට ඕන තරම් දාන මාන දායකයෝ ඉන්නවා දානෙකින් හල පූජා කරනවා රජ මැදුරට වඩම්මනවා සිටු මැදුරට වඩම්මලා දන් දෙනවා Tamanට සිව්පසේ පහසු කන්ටික පැවිදි වෙච්ච දවසේ ඉඳන් Tamanට උපරිමෙන් ලැබෙනවා එයාට හොඳ ලැබීමක් තියෙනවා පැවිදි ජීවිතේ අයියා පෙර සසරේ පින් කරගත්ත කෙනෙක් බුදුරජාණන් වහන්සේ වදාළ සුමනාවනී පෙර සසරි දන් දීලා නැත්නම් පින් කරලා නැති කෙනා උපෝපං ආත්ම භාවවල පැවිදි වුණත් සියල්ල අතහැරලා පැවිදි වුණත් පැවිදි වෙච්ච දවසේ ඉඳන් පින්ඳ පාති ගියාට හරියට දාන ටික ලැබෙන්නේ ලෙඩක් දුකක් වුණාම බෙහෙතක් හේතක් හරියට ලබා ගන්න මොකක් හරි වෙලා මග ඇරෙනවා. සමහරට හරියට කෙනෙක් නැහැ ළඟ ඉන්න කෙනෙක් නැහැ බෙහෙතක් ගන්න විදියක් නැහැ. එක්ක මොකක් හරි ප්‍රශ්නයක් කරදරයක් ඇවිල්ලා ලෙඩක් දුකක් වුණත් හොඳ වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්නේ හොඳ දායකයෙක් නැහැ උදව් කරන්න. පෙර සසරේ පින් කරපු නැති කෙනා ආරාමික වැඩ හිටියත් මොකක් හරි ප්‍රශ්න එක්ක අනික් ස්වාමීන් වහන්සේලා එකතු වෙලා හරියට හිංසා කරනවා උන්වහන්සේට ආරාමෙන් යන්න වෙනවා ඉන්න තැනක් නැති වෙනවා සමහර වෙලාවට මොනවා හරි එක්ක ගහක් හරි කඩාගෙන වැටෙනවා ඉන්න කුටියට තමන් බේරෙනවා වෙන්න පුළුවන් තමාට පින්ඩ පාති ගිහින් එනකොට එක්ක කුටිය කඩලා හොරු කඩලා එක්ක ගහක් කඩාගෙන වැටලා මොනවා හරි ප්‍රශ්න තමන්ගේ ජීවිතේ පැවිදි ජීවිතයේ තුල සිව්පසේ හොයාගන්න හරි දුකක් විඳින සිද්ධ වෙනවා. බණ භාවනා කරන්න නිවන් දකින්න හරි Tamanට මූලික අවශ්‍යතා ටික තියෙනවා. හැබැයි පෙර සසරේ පින නැත්නම් පින් කරපු නැති කෙනෙක් නම් ඒවා හොයාගන්න ඒ ටික සකස් කරගන්න පවත්ව ගන්න විශාල දුකක් ප්‍රශ්න ගැටලු පීඩාවල උන්වහන්සේලාට පැවිදි ජීවිතය ගත කරගන්න වෙන්නේ. මේ කාරණේ බුදුරජාණන් වහන්සේ විස්තර කරද්දී සුමනාව සාදුකාර දීලා කියන සාදු සාදු සාදු ස්වාමීනි මම මේ කාරණයක් ඒ විදිහටම දරා ගන්නවා පැවිදි වුණත් පිනට අනුව පිනේ වෙනස්කම් ඇති වෙනවා සිව්පසේ ලැබීම නොලැබීම අතර පිනට අනුව ඒ වෙනස්කම් ඇති වෙනවා කියලා මම තීරුම් ගත්තා ස්වාමීනි මට තව එක ප්‍රශ්නයක් තියෙනවා කියලා ඒ තමයි මේ දෙන්නම වීරියෙන් භාවනා කරලා රහත් වෙනවා. සිව්පසේ තිබීම හෝ නොතිබීම රහත් වෙන්න බාධාවක් නෙමෙයි. ඔබ දන්නවා දානි නොලැබිච්ච ලෝසක හාමුදුරු රහත් වුණා. ලෝසක මහරහතන් වහන්සේ. උන්වහන්සේ පින්ඳ පාතේ යනකොට දානි ටික ලැබෙන්නේ මිනිස්සු පාත්‍රයට දාන බෙදන්න බලනකොට පාත්‍රේ පිරීලා වගේ පේනවා පෙර සසර කර්ම විපාකය. ඊළඟට පාත්‍රයට දෙයක් ලැබුණත් වළඳන්න ගන්නකොට පිරුණු වෙලා කොච්චර කර්ම ඔබ අහලා ඇතින් ලෝසක මහරහතන් වහන්සේගේ ජීවිත කතාව අහලා ඇති. පිරිණිවන් පාන දවසේ පවා දානික වැළකුණා. සක්මන් කරනකොට කලන්තය හැදිලා හේම ඇදගෙන වැටෙනවා. බොහොම අමාරුවෙන් බඩ ගහගෙන වගේ ගිහිල්ලා වතුර වලකින් හරි වතුර ටිකක් බීලා යන්තම් වාඩි වෙලා ආයි භාවනා කරන. ඔහොම තමයි වීරියෙන් භාවනා කරේ. හැබැයි උන්වහන්සේට සිව්පසයේ මොනතරම් ගැටලු ප්‍රශ්න පිලුණු වෙච්ච දෙයක් හරි ලැබෙන දේ වළඳලා උන්වහන්සේ භාවනා කරා. වීරිය වැඩුවා. සියලු කෙලෙසුන්ගෙන් මිදලා රහත් වුණා. ඊළඟට අපේ බුද්ධ ශාසනයේ වැඩ සිටිය ලැබීම් අතර අග්‍රම කෙනා සීවලි මහරහතන් වහන්සේ. උන්වහන්සේට සිව්පස්සේ හොඳට ලැබුණා. තමන්ට ලැබෙන ලැබෙන දේවල් පිළි අරගෙන සංඝයාට දානි නැති අයට අනිත් අයට දන් දුන්නා. උන්වහන්සේ හරියට දම්පින්කම් කරපු කෙනෙක්. Tamanට ලැබෙන දානි පිළි අරගෙන ආරාම වලට දානි නැති තැන් වලට පිටත් කරලා යවනවා. හරියට දන් දුන්නා. උන්වහන්සේට ඒ ලැබීම පුදුම ලැබීමක් මහා කැලේ වැඩ හිටියා. හිමාල වනයේ මැදින් සති හතක චාරිකාවක් වැඩම කරා. 500ක් භික්ෂූන් වහන්සේලා සමග. මේ ගමන උන්වහන්සේ පිටත් වෙන්නේ තමන්ගේ ලැබීම තමන්ම පරීක්ෂා කරලා බලන්න. දවසක් සීවලී මහරහතන් වහන්සේට හිතුණා මම කොහේ වැඩ හිටියත් මිනිස්සු දානමාන අරගෙන ඇවිල්ලා එක පිට එක පිට දානමාන පූජා කරනවා. මම කැලේට ගියොත් මිනිස්සු නැති ප්‍රදේශයකට ගියොත් එතකොටත් මට මේ ලැබීම මේ විදිහටම ලැබෙයිද? මම්ම පරීක්ෂා කරන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කළ අවසරilla සාමිනේ භාග්‍යතුන් වහන්සේ තථාගතයන් වහන්සේ මට අවසර දෙන සීක්වා මම කැමති හිමාල මහ වනයේ මැදින් සති හතක් චාරිකාවක වැඩම කරලා ආපහු අඩින්න කැමති. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ අහනවා සීවලී ඔබ තනියමද මේ ගමන පිටත් වෙන්නේ? ස්වාමීනි තනියම තමයි පිටත් වෙන්න හිටියේ. නමුත් දැන් මමත් වෙනවා මමත් වෙනවා කියලා 500ක් තරම් සංඝ පිරිසක් ඉන්නවා කියලා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුවා කොහේ ගියත් කැලේ ගියත් කොයි ප්‍රදේශෙ වැඩ හිටියත් දාන ටික නැති වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ සීවලිය ඔබට අවසර දෙනවා තථාගතයන් වහන්සේකින් අවසර අරගෙන සීවලි මහරහතන් වහන්සේ 500ක් සංඝයා සමග හිමාල මහා වනාන්තරයේ මැදින් සති හතක් ප්‍රදේශයෙන් ප්‍රදේශයට කැලේ මැදින් චාරිකාවක් වැඩියා ඒ යන ගමෙන් මනුස්ස පුළුටක් නැති මහා වනාන්තරයේ මැද්දේ හැබැයි දානි වෙලා වෙනකොට ඈතින් දන්සලක් පේනවා. මිනිස්සු දානි භාජන අරගෙන ලස්සනට දන්සලක් හදාගෙන ඉන්නවා වඩින්න ස්වාමීනි වඩින්න කියලා. උන්වහන්සේලා වඩා හිඳවලා උන්වහන්සේලාට බොහොම ප්‍රණීත විදිහට දන් පැන් පූජා කරනවා. ඒ දානි වළඳලා පින් අනුමෝදන් කරලා නැකිටලා පිටත් වෙලා ටික දුරක් ගිහින් හැරිලා බලද්දී අර ඔක්කොම නොපෙනී ගිහිලා අතුරුදහන් වෙලා දේවතාවරු විමාන මවාගෙන දන්සැල් මවාගෙන මිනිස් වෙසින් දන් දුන්නා කියන ඒ සති හතම. එතකොට අපිට පේනවා පින් කරපු කෙනාට දෙවිවරු හරි පෙනී ඉඳලා දන් දෙනවා. කොහේ ගියත් Tamanට කවුරු හරි උදව්වට උපකාරයට ලැබෙනවා. අන්න පිනේ විපාක. සීවලි හාඳුරට රහත් වුණා ලෝසක හාඳුරට රහත් වුණා. එතකොට දැන් සුමනා වහනෝ සාමීනි භාග්‍යතුන් වහන්සේ මේ දෙන්නම වීර්ය වඩලා රහත් වුණොත් අරහත්ත්වයේ වෙනසක් තියෙනවද? අන්න එතනදී බුදුරජාණන් වහන්සේ වදාළ සුමනාව ඔන්න ඔතනදී නම් වෙනසක් නෑ කියෝ. කොච්චර වීරියෙන් දුක් ගැහැට විඳගෙන භාවනා කළ රහත් උනත් මොනතරම් සැපසේ සුඛාපටිපදා සැපසහිත මාර්ගයක් යටතේ ඉක්මනින්ම රහත් උනත් ඒ රහතන් වහන්සේලාගේ චිත්ත විමුක්තියේ අරහත්ත්වයේ වෙනසක් නෑ කියලා. අරහත්ත්වයේ ආසවක්කේ ඥානය කියන්නේ හැමෝම තමන් රාග දේශ මෝහාදී ක්ලේශයන්ගෙන් මිදුණා කියන අවබෝධය. ඒක වෙනස් වෙන්නේ හැබැයි මේ අවබෝධය දක්වා යන මාර්ගයේ වෙනස්කම් ඇති කෙනෙක් සැපසේ නිවනට යනවා. පින් කරපු කෙනා පින් කරගත්තේ නැති කෙනා බොහොම දුකසේ ධර්ම මාර්ගයේ දියුණුව කරා යනවා. මෙන්න මේකට ලස්සන දේශනාවක් තියෙනවා පටිපදා සූත්‍රය කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්නවා පින් කරපු කෙනා සුඛාපටිපදා සැප සහිත මාර්ගයකින් නිවනට යන. සමහරු පින් විතරක් නෙමෙයි හොඳට භාවනා කරනවා සසරේ. පින් පිනත් කරනවා භාවනාවත් කරනවා. එතකොට ඒ අය සුඛාපටිපදා කිප්පා විඤ්ඤා සැප සහිත මාර්ගයකින් ඉක්මනින්ම ධර්මය අවබෝධ කරනවා. දැන් සීවලි මහරහතන් වහන්සේ එහෙම කෙනෙක්. සීවලී කුමාරයා පුංචි කාලේ හැබැයි මතක තියාගන්න කොච්චර සසර පින් තිබුණත් පෙර සසරේ කරපු කර්ම විපාකයක් විපාක දෙන්න තියෙනවා නම් ඒකත් විපාක දීගෙනමයි පිනේ විපාක මතුවෙන්නේ. දැන් බලන්න මහා ධන කුවේරයක් මානසික හරි පීඩා විඳින්නේ නැද්ද? ඒ මිනිස්සුන්ට සමහරලාට දරුවෙක්ගේ ප්‍රශ්නයක්. මහා කෝටිපතියෙක් වෙන්න පුළුවන්. සැප සම්පත් උතුරපු කෙනෙක්. හැබැයි විඳවන්න මොකක් හරි දෙයක්. එක්ක පවුලේ මොනවා හරි අඩුපාඩුවක් තියෙන දරුවෙක් එක්ක කාට හරි එක්ක පිස්සු හැදිච්ච කෙනෙක් කායික හරි මානසික හරි ආබාධයක් තියෙන කෙනෙක් එක්ක මොකක් හරි අනතුරක් එක්ක ශරීර අවයවයක ප්‍රශ්නයක් එක්ක ලෙඩක් මොට මොනවා හරි අර දේවල් ලැබෙනවා වගේම කර්ම විපාකත් පස්සෙන් එනවා සීවලී කුමාරයාට ඔබ දන්නවා මව් කුසී අවුරුදු 7කුත් මාස 7ක් මව් කුසක බොහෝ දුකක් විඳින සිද්ධ වුණා දරුවා උපදින්න ගිහිල්ලා දින හතක් උපදින්න නැතුව වේදනාවෙන් හිර වුණා කියලා. යන්තම් බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදය නිසා මහලී කියන රාජකුමාරයා සුප්පියා උපාසිකාව තමයි අම්මා සීවලි කුමාරයාගේ මහලී රාජකුමාරයා තමයි පියා මේ රාජ දේවිය හිතුවේ තමන් මැරෙයි කියලා මෙච්චර දවසක් දරුවා කුසේ වැඩිලා වැඩිලා ඉපදෙන්න ගිහිල්ලා දරුවා ඉපදෙන්නේ නැතුව විශාල වේදනාවක් විඳිනකොට මේ අම්මා හිතුවා මම මැරෙයි අද වගේ බඩ කපලා දරුවෝ ගන්න ක්‍රමේ කාලේ ඒ ක්‍රමේ තිබිලා නැහැ එතකොට ඒ වෙලාවේ රාජකුමාරයා මේ අම්මා කියනවා ඔබ ගිහින් බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයාට ආරාධනා කළ දානයක් දෙන්න. ජීවමත් Taman ජීවත් වෙලා ඉන්නේ නැද්දී Tamanට මතක දානයක් ජීව මතක දානයක් දෙන්න ඕනේ. බුද්ධ ප්‍රමුඛ සංඝයාට ආරාධනා කරා. මේ සුප්පියා උපාසිකාව කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ඥාති නැගණියක්. කෝලිය වංශික බුදුහාඳුරගේ අම්මගේ පැත්තේ ඥාතිත්වයක් තියෙන නැගණියක්. ඒ වෙලාවේ මහලී රාජකුමාරයා බුදුහාඳුර හොයාගෙන ඇවිල්ලා වන්දනා කළා කිනෝ ස්වාමීනි භාගතුන් වහන්සේ ඔබ වහන්සේගේ ඥාති නැගණියක් වන සුප්පියා උපාසිකාව බොහෝ දුකටපත් වෙලා දරුවෙක් බිහි කරන්න දරුවා බිහි නොවි අවුරුදු ගාණක් දරුවා දැන් කුසේ වැඩිලා විශාල වේදනාවක් විඳිනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඇතුළු සංඝයාට දානයට ආරාධනා කරන්නයි මේ ආවේ ජීව මතක දානයක් දෙන්න. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ බුදුමුවින් වචනයක් කියුණා සුප්පියා සූපත් වේවා සුවසේ දරුවා බිහි වේවා කියලා තථාගතයන් වහන්සේගේ බුදුමුවින් ඒ බුද්ධ වචනේ පිට වුණා. ඒ බුද්ධ වචනේ බුදුමුවින් පිට වෙනවා සමගම බලන්න මේ බුද්ධ වචනයක තියෙන බුද්ධ ශක්තිය. අර වේදනාවෙන් හිටපු අම්මාගේ වේදනාව සැනින් නැති වුණා. දරුවා ඒ සැනින් දරුවා බිහි වුණා. බලද්දි දරුවා බිහි වෙලා වේදනාවක් නැතුව දරුවා අච්චර වේදනාවෙන් හිටපු අම්මා මේ මහලී රාජකුමාරයා බුද්ධ ප්‍රමුඛ සංඝයාට දාණයට ආරාධනා කළ නිවසට යනකොට මෙන්න දරුවා ලැබිලා පුත් කුමාරයෙක් ආපහු දුවගෙන ආව දේවිය කිව්වා මේ සතුටට බුදුහාමුදුරුව ඇතුළු සංඝයාට දවසක් නෙමේ දින හතක් මාලිගාවට වඩම්බලා දන් දෙමු බුද්ධ ප්‍රමුඛ සංඝයාට දින හතක් දන් දුන්නා එතකොට ඔන්න ඔය විදිහට දන් දීලා ඒ දානි අවසානයේ තමයි සාරිපුත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත හාමුදුර ළඟට මේ දරුවා කතා කර කතා කිරීමේ හැයි දරුවා කුසේ වැඩිලා ලොකු දරුවෙක් හැටියට අවුරුදු 7ක් කුසේ වැඩිච්ච දරුවෙක් හැටියට ඉපදුණා. එතකොට මේ කුමාරයා ගෙනහල්ලා පැවිදි කරද්දී බුදුරජාණන් වහන්සේ මේ දරුවා බාර දුන්නේ සාරිපුත්ත හාමුදුරට. සාරිපුත්ත සීවලිය පැවිදි කරන්න කියලා. සාරිපුත්ත හාමුදුර තමයි සීවලි කුමාරයාගේ උපාධ්‍යයන් වහන්සේ. ඔබ දන්නවා ඔබ දැකලා ඇති සාමාන්‍යයෙන් ගිහි කෙනෙක් පැවිදි වෙනවා දැකලා ඇති. දරුවෝ පැවිදි වෙන පැවිදි උත්සව ඔබ ඔබේ පන්සලක ආරණ්‍යක හරි දැකලා ඇති. සාමාන්‍යයෙන් අපේ ධර්මයේ සම්ප්‍රදායට අනුව පැවිදි කරනකොට කිස් කොටසක් කපලා අතට දෙනවා. දීලා කියනවා මේ කෙස් දිහා බලාගෙන මෙනෙහි කරන්න. කේසා ලෝමා නඛා දන්තා තචෝ කෙස් ලොම් නිය දත් සම් මේවා පිළිකුලයි කියලා කෙස් දිහා බලාගෙන පිළිකුල් වශයෙන් මේ ශරීරේ කුණුප කොටස් මෙනෙහි කරත් අදත් ඒක කරන්නේ එදා සීවලී කුමාරයාට පළවෙනි කෙස් ටික කපලා අතට දුන්නා සීවලී මේ කෙස් දිහා බලාගෙන පිළිකුලයි කියලා සිහි කරත් අර පළවෙනි කෙස් ටික අතට දෙනකොටම කෙස් පිළිකුල් වශයෙන් මෙනෙහි කරනකොට සෝතාපන්න ඵලයටපත් වුණා දෙවනි කෙස් ටික කපලා අතට දුන්න සීවලී මේ කෙස් ටික අතේ තියාගෙන පිළිකුලයි කියලා මේ කයේ අතා ස්වභාවය නුවණින් මෙනෙහි කරත් සකදාගාමී ඵලයටපත් වුණා. තුන්වෙනි කෙස්වද කපලා අතට දෙනකොට අනාගාමී වුණා හිස බාල අවසන් වෙනකොට සිවුර පොරවන්නත් පෙර කෙලෙසුන්ගෙන් මිදිලා රහත් වෙලා ඉවරයි. සීවලි කුමාරය රහත් වෙන්නේ ওই විදිහට. පැවිදි කරන්න හිස මුඩු කරද්දී සිවුර පොරවන්නත් පෙර හිස මුඩු කරලා අවසන් වෙනකොට රහත් වුණා. අර කෙස් දිහා බලාගෙන පිළිකුල මෙනෙහි කරලා. එහෙනම් අපිට පේනවා මේ ධර්මය අවබෝධ කරගන්න පෙර පිං ඇති අය ඒ අයට තමයි කියන උද්ගටිතන්. කෙටි බණ පදයක් එක පුංචි දහම් පදයක් ඇති. ධර්ම අවබෝධය ලබන්න සුඛාපටිපදා සසර මහා පිං කරපු කෙනෙක් කිප්පා විඤ්ඤා සැනින් අවබෝධ කරගත්තා. අන්නේ අය සංසාරේ බොහෝ පින් කරගත් අය ඉන්නවා සැනින් ධර්මය අවබෝධ කරගන්න. සුඛාපටිපද ඒ අය සසර එන්නේ දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල මනුස්ස ලෝක ඉපදුනා රජ පවුල්වල සිටු පවුල්වල සසර සැප සහිතවම දෙව්ලෝ බඹලෝ මනුලව ඉපදී ඉපදී ඇවිල්ලා පින පිරිලා බුද්ධ ශාසනයේ නිවන් දකින්නකොට ලොකු එහෙසක් නැහැ. සමහරට එක ගාථාවෙන් එක දේශනාව අහලා අවසන් වෙනකොට එක්ක මලක් පර වෙනවා බලාගෙන ඉඳලා ඒ තුලින් කය ආනුව ගලපලා ධර්මයේ සිහි කළා ධර්ම අවබෝධය ලබන අන්න සසර පිනයි භාවනාවයි දෙකම දියුණු කරගත්තා සමහර අය ඉන්නවා සසරේ හොඳට පින් කරන හැබැයි භාවනා කරන්නේ ඔබට මේ චරිත සමාජය තුල අදත් දකින්න පුළුවන් සමහරු ඉන්නවා හරියට පින්කම් කරනවා පින්කම් සංවිධානය කරනවා මිනිස්සු එකතු කරගෙන පින්කම් කරනවා හැබැයි භාවනාවක් කරන්නේ භාවනාවකට හිත නැඹුරුවක් නැහැ ධර්මයේ නුවණින් විමසන්න තමයි බණ කියවනවා. අනිත් අයට බණ අස්සනවා. එයා බණහන්නේ. ඔබ ඕන තරම් ඒ වගේ චරිත දැකලා ඇති. තමන්ම ස්වාමින්වහන්සේලා වඩම්මලා ධර්ම දේශනා කරනවා. ඒන මිනිස්සු ඔක්කොටම හොඳට වැඩි ලෑස්ති කරලා දානි දෙනවා. දාහක් බණහන් ආවනම් 1000ටම උයලා පිහලා කෑම ටික දීලා දන්සැල් දාලා හොඳට පිංකම කරලා සතුටු වෙනවා. අනේ කොච්චර දෙයක්ද අද හොඳට මිනිස්සු බණ ඇහුවා. හැබැයි එයා බණ අහලා නැහැ. එයා ඊ වෙලාවේ වෙන වැඩ කරලා අර කෑම බීම හදලා මිනිස්සුන්ගේ වැඩ කරලා සංවිධාන වැඩ කරලා එයා ඒ විදිහට පින් කරගන්න. භාවනාවට තාම නැඹුරුවක් නැහැ. එහෙම අය අදත් සමාජයේ වුණ තරම් ඉන්නවා. පින්තුනි එවැනි අය සසරේ සුඛාපටිපදා සැප සහිත මාර්ගයකින් සසරේ දෙව්ලොව බබලව මනුලව ඉපදුනාට රජ පවුල්වල සිටු පවුල්වල ඉපදී ඉපදී නිවන කරා යනවා. හැබැයි නිවන් දකින ආත්මේ අර පෙර සසරේ භාවනා ප්‍රඥානුවන වඩලා නැති නිසා භාවනාව දියුණු කරගෙන නැති නිසා නිවන් දකින්න ගියාම ලොකු කාලයක් යනවා. සමහරට එයාට එක ගාථාව අහලා අමාරුයි. දීර්ඝ දේශනාවක් අහලත් අමාරුයි. එයා කාලයක් සුතා හොඳට බණහන. දත ඇසූ ධර්මයේ ධාරණය කරගන්න. වචසා ಪರಿචිතා නිතර ධර්මයේ වචනෙන් පුරුදු කරනවා. මනසානුපෙක්කිතා නිතර ධර්මයේ නුවණින් විමසනවා. හුදකලාව භාවනා කරනවා වීර්ය වඩන කාලයක් උත්සාහ කරලා කමටහන් අරගෙන බණ භාවනා කරලා එහෙම තමයි ධර්මය අවබෝධ කරන්නේ. එයාට රහත් වෙන්න පුළුවන්. ගොඩක් පින තියෙනවා. හැබැයි භාවනා කිරීමේ සසර අඩුකම නිසා අවබෝධේ හිමි. එවැනි අය ධර්මයේ හඳුන්වනවා සුඛාපටිපදා දණ්ඩාභිඥා. ප්‍රතිපදාව සැප සහිතයි හැබැයි අවබෝධය හිමි. අවබෝධ කරගන්න ගියාම ලොකු වෙහසක් දරන්න වෙනවා. ඊළඟට පින්වතුනි සමහර අය ඉන්නවා දන් දෙන්නේ නැහැ හැබැයි හොඳට භාවනා කරන. එහෙම අයත් අද සමාජය ඔබ දැකලා ඇති. සමහර අය දන් දෙන අයටත් කියන ඔය දන් දීදී ඕව පින්කම් කර කර ඔය මල් ඉහෙය ඕවා කර කර ඉඳලා හරියන්නේ භාවනා කරන්නයි තියෙන්නේ. භාවනා කරන්න භාවනා කරන්න ඕව ඔය පින්කම් කර කර සසර දික් වෙනවා කිය කිය ඔන්න ඔය වගේ මතවාද කිය කිය අපි හිතමු එයා ඇත්තටම භාවනා කරා කියලා. එයා භාවනා වැඩසටහන් වලට යනවා. එයා නතර වෙලා පන්සල් වල වෙන්න ආරණ්‍යක වෙන්න පුළුවන් භාවනා මධ්‍යස්ථානයක සමහර අය ඉන්නවා සති ගණන් මාස ගණන් නිවාඩු දාලා ගිහිල්ලා භාවනා කරනවා gedarat භාවනා කරනවා හොඳට ධර්මී ප්‍රගුණ කරන්න උත්සාහ ගන්න නිතර බණහනවා අහන ධර්මී නුවණින් විමසනවා Taman ලොකු උත්සාහයක් ගන්නවා ධර්මී අවබෝධ කරගන්න හැබැයි පින් කරන්නේ පිනට එච්චර උනන්දුවක් නැහැ දන් දෙන්න බුදුන් වඳින්න මල් පූජා කරන්න අනුන්ට උදව් උපකාර කරන්න නැති බැරි අයට පිහිට වෙන්න ඒ වගේ දේවල් වලට එච්චර උනන්දුවක් නැහැ භාවනා කරන එවැනි අය සසරේ සංසාරේ දුක්ඛාපටිපදා දුක් සහිත මාර්ගයක තමයි යාට යන්න වෙන්නේ හැබැයි භාවනා කරලා ප්‍රඥාව සසරේ පුරුදු කරලා නිසා කිප්පා විඥා සැනින් අවබෝධ වෙනවා එක බණපදයක් ඇති එක ගාථාවක් ඇති ධර්ම අවබෝධය ලබන් පින හැබැයි සංසරේ යන්න තියෙන. එයා මනුලෝ ඉපදුනත් දුප්පත්ම දුප්පත් තැනක උපදී. සමහර වෙලාවට මොකක් හරි පිනක් බලවත් වෙලා යම් යමක්කමක් තියෙන තැනක ඉපදුනත් ජීවිතේ කොයි ඉන්න තැන නැති වෙන. සමන්ට යන්නේනමක් නැතිර මහපාරට වැටෙන. රස්සාවක් හොයාගෙන ගියත් එතනම මොකක් හරි ප්‍රශ්නයක්. ජීවිතේ හරියට ප්‍රශ්න ගැටලු එපාවියෙන් කඩාකප්පල් කිරීම හරි ප්‍රශ්න ගැටලු මැද්දේ තමයි ජීවිතේ අරගෙන යන්නේ. හැබැයි පෙර භාවනා කළා නිසා භාවනා කරද්දී හොඳට හිත වැඩෙනවා. ධර්ම අවබෝධයට හිත එකඟ වෙනවා. ආර්යයන් වහන්සේලා දකින්න ආසයි. ඒ බණ අහද්දී අනිත් අයට වඩා ඉක්මනට සමාධිය වැඩෙනවා. ධර්මයේ හිත පිහිටනවා, භාවනාවේ හිත පිහිටනවා. බුදු කෙනෙක් ඉදිරියේ එක බණ පදයක් ඇති. හැබැයි මේ නිවන් දකින්න යන මාර්ගය දුක් සහිතයි. දැන් බලන්න බුදුහාඳුරන්ගේ කාලේ සුනීත සෝපා කළා. ඒ අය ධර්මය අවබෝධ කරා. හැබැයි දුප්පත් පවුල්වල ඉපදිලා අන්ත දුක් විඳලා කොච්චර දුක් ගැහැට වින්දද ජීවිතේ. ඒ වගේ බොහෝ චරිත අපිට බුද්ධ ශාසනවල මුණ ගැහෙනවා. ඒ සසරේ පින් කරලා නැහැ. හැබැයි භාවනා කරපුවායි. එවැනි අයට නිවන් දකින්න කියහම දුක්ඛාපටිපදා ප්‍රතිපදාව දුෂ්කරයි. හැබැයි පින නැති නිසා. හැබැයි භාවනා කරපු නිසා අවබෝධ ඉක්මනින් ලැබෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ තවත් කොටසක් පෙන්නවා දුක්ඛාපටිපදා දණ්ඩා විඤ්ඤා. පිනත් අඩුයි භාවනා කරලත් පිනට කැමතිත් නෑ කවුරු හරි පින් කරනවා නම් ඒකත් වළක්වනවා ඒවට බනිනවා පින්කම් කරන්න උනන්දුවකුත් නැහැ භාවනා කරන්න උනන්දුවකුත් නැහැ ඔහි වෙන දෙයක් වෙන්නේ නැහැ කියලා ඔහි අර අකුසල්ම කර කර සමාජයට පින් කරන්නේ නැහැ කියන්නේ ජීවිතේ අකුසලේ තමයි හැම වෙලෙම රැස් අකුසල් කර කර පව්කම් කර කර ඔහි ජීවත් එවැනි අයට නිවන් දකින්න උත්සාහ කරද්දී ඒ ලැබෙන මාර්ගයේ දුක්ඛාපටිපදා දණ්ඩාවිඤ්ඤා පිනත් නැහැ සතරේ උපෝපං ආ සතර අපායේ මහ ගෙදර කරගෙන සංසාරේ යන්නේ බැරි වෙලාවත් මනුස්ස ලෝකෙක ඉපදුනත් උපදින්නේ දුප්පත්ම තැනක අසරණම තැනක. එවැනි කෙනෙක් යම් දවසක නිවන් අවබෝධ කරගන්න ඕන කියලා උත්සාහ ගත්තා. පැවිදි වුණත් පැවිදි වෙච්ච දවසේ ඉඳන් ප්‍රශ්න. ඉන්න ආවාසි ප්‍රන්නේ පිටපාති කියක් දාන ටිකනේ අර ලෝසක ආන්දරන්ට වගේ කරද. සමහර ලාවට ඉන්න තැන්වල සාමින්හන්සේලාටත් එපා වෙනවා. දායකයන්ගේ ප්‍රශ්න එනවා. ආවාස වලින් එක්ක පිරිස එකතු වෙලා එළවනවා. ওই වගේ හරි ප්‍රශ්න වෙනවා ජීවිතේ. Taman නොකරපු වැරදි වලට නොකරපු දේවල් වලට බැනුම් අහන්න සිද්ධ වෙනවා. නොකරපු චෝදනා එනවා ජීවිතේ පීඩා ප්‍රශ්න ගැටලු මැද්දේ තමයි ජීවිතය අරගෙන යන්නේ. භාවනා කරන්න ගියත් හිත විසිරෙනවා. හිත වැඩෙන්නේ. බණ අහනකොට නිින්ද යනවා. ධර්මයේ හොඳට හිතේ පිහිටන්නේ. ලොකු උත්සාහයක් වීරියක් වඩලා අවුරුදු ගණන් වීරිය වඩනවා. ඒත් සමාධියක් වඩා ගන්න අමාරුයි. හිත පිහිටන්නේ ධර්මයේ තුල. එතකොට ඒකට හේතුව සසරේ පින් කරලත් නැහැ භාවනා කරලත් නැහැ. එහෙනම් අපිට පේනවා මේ පින කියන එක සංසාරිකව පුරුදු කරගත යුතු දෙයක්. පින්තුනි ඔබ දන්නවා දාන පාරමිතා අතර සසරේ නිවන් දකින්නකම් සම්පූර්ණ කළ යුතු පාරමී ධර්ම බුදුහාඳුර පෙන්වනවා. දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කාන්ති සච්ච අදිඨාන මෛත්‍රී උපේක්ඛා සංසාර පුරාවට දියුණු කරගත යුතු පාරමී ධර්ම. එතකොට මේ පාරමී ධර්ම අතර පළවෙනි මේක තමයි දාන පාරමිතා, දන් දී, අතහැරීම, ත්‍යාග සම්පත්තිය. මේ දානීය කියන එක සංසාර පුරුද්දක් කරගන්න. අතහැරීම පුරුදු කරගන්න. බොහොම සතුටෙන් දම් පින්කම් කරන්න. නැතිබැරි අයට පිහිට වෙන්න. ඒ විදිහට පින් කර ඔබේ ජීවිතය තුළ පුරුදු කරගන්න. ඒ නිසා පින්වතුනි දානේ කියන එක මහා පිං ඇති දෙයක්. බුදුහාඳුරෝ දක්ෂිනා විභංග කියලා සූත්‍රයක් පෙන්වනවා. අපි සතෙකුට කෑම ටිකක් දුන්නත් බොහෝ වෙලාවට කෙනෙක් හිතන්නේ ඔය සත්තුන්ට Tamanට ඕන තරම් දවසක පින් කරන සමහරු ඉදනවා නේ ඉතින් පින් කරන්න කොහෙද අපිට සල්ලි අද කාලේ පින් කරන්න සල්ලි තියෙන්න එපා ධර්මයේ දන්නෙත් නැහැ පින ගැන දන්නෙත් නැති නිසා ඒ විදිහට පිනට ගරහා කර කර කර පිනක් කරගන්න නැතුව හේ ජීවත් වෙන පිරිසක් සමාජයේ ඉන්නවා. සල්ලි වියදම් කරලා පින් කරන අයත් ඉන්නවා. සල්ලි වියදම් කරලා පින් කරන්නත් පුළුවන්. හැබැයි පින ගැන දන්න කෙනාට අතේ සතයක් නැති වුණත් Tamanට එදිනෙදා ජීවිතයේ තුල ඕන තරම් පින් කරගන්න ක්‍රම තියෙනවා. එක සතෙකුට බුදුහාමුදුරුවෝ පෙන්වුවා මහණෙනි ඉඳුල් භාජනයක් හොදලා විසි කරා. අපි කොච්චර තියෙන දෙයක් කාලා කෑම පිඟන් හොදලා වතුර ටික විසි කරනවා. වලම්පිකන් හොදලා දවස ගානේ කොහෙට හරි පිළිකන්නට කොහෙට හරි විසි කළා දාන. ඔය ඉඳුල් වතුර ටික විසි කරනකොට හිතන්න කියනවා මේ මහ පොළවේ ඉන්න ප්‍රාණියෙකුට මේ ඉඳුල් වතුර ටික ආහාරයක් වේවා. අනේ මේ පොළවේ ඉන්න පණුවෙක් හරි සතෙක් හරි බත් ඇටයක් අහුලගෙන කන එක පුංචි සතෙකුට හරි කුසගින්න නිවේවා. මේ ඉඳුල් වතුර ටික ආහාරයක් වේවා. හිතන්නයි තියෙන චේතනාවයි කර්මය ඒ චේතනාව තුල දානමය පිනක් රැස් වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මහණෙනි එක සතෙකුට කුසගින්න නිවා ගන්න දානමය චේතනාවේ මෛත්‍රී සිතෙන් කෑම ටිකක් දෙනවා කියන්නේ එයා ආත්ම 100කට සංසාරේ ආහාර දාණය ලබන කෙනෙක් බවට පත් වෙනවා. ආත්ම 100ක් සසරේ වැය විපාක ලැබෙනවා කියලා. Tamanට කෑම බීම ආහාර පාන ආත්ම 100ක් යනකන් සසරේ ලබන්නේ පින උපකාර වෙනවා. ඊළඟට මිත්‍යා දෘෂ්ටිකෙක් වුණත් කන්න නැතුව ඉන්න පාරක වැටලා ඉන්න හිඟන මිනිස්සෙක් ගැන හිතන් දුස්සීලෙක් වෙන්න පුළුවන්. හැබැයි අනේ පව් කියලා අනුකම්පාවෙන් අසරණකමින් ඒ මිනිස්සයාට කෑම ටිකක් ඔබ දෙනවා. ආත්ම දාහක් ඔබට ආනිසංස ලැබෙනවා කියලා. මේ දානය කියන එක මහා පිං ඇති දෙයක්. කෙනෙක් සිල්වත් නම් මොන දෘෂ්ටියක් දරාගෙන හිටියත් සිල්වත් නම් ආත්ම දසදහසක් ආනිසංස ලැබෙයි. කෙනෙක් ඉන්නවා සිල්වත් ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්තයි පින ගැන දන්නවා පින් පව් ගැන විශ්වාස කර මාර්ගඵල ලැබලනේ කර්ම කර්මඵල විශ්වාසයෙන් යුක්ත සිල්වත් කෙනෙක්. එවැනි කෙනෙකුට ආහාර ටිකක් දෙනවා කුස පුරව ගන්න. ආත්ම ලක්ෂයක් ආනිසංස ලැබෙනවා. එතනින් එහා මාර්ගඵලලාභී ධර්මාවබෝධය ලබන කෙනෙකුට දෙන ආහාරයක එක කෑම වේල කානිසංශය මෙතකයි කියලා සීමා කරන්න බෑ කියන අනන්තයි අප්පමෙයයි කියන. ඒ නිසා පින්වතුනි අපිට පේනවා දානය කියන්නේ මහා විශාල පිනක්. කොච්චර පින් කරගන්න අපිට පුළුවන්. එදිනෙදා ජීවිතේ කොච්චර පින් කරගන්න පුළුවන්. ඒ කරගන්න පින වටිනාම දේ තමයි ඔබ අහලා ඇති ඉස්සර මිනිස්සුන්ට පින් පොත් තිබ්බා. මේක පොතක ලියාගෙන හරි සිහි කර කර මම මෙහෙම පින් කරා මම මෙහෙම පින් කරා කියලා පොතක ලියාගෙන සිහි කර කර පින බලවත් කරගත්තා. ඒ නිසා ඔබේ ජීවිතේ පුළුවන් තරම් පින් කරන්න. කරපු පින් සිහි කර කර බලවත් කරගන්න. නැති බැරි අයට පිහිට වෙන්න. ගිලනුන්ට අපෝපස්ථාන කරන්න. කෙනෙකුට උදව්වක් උපකාරයක් කරන්න ලැබුණාම උදව්පකාර කරන්න. ජීවිතේ කරපු පින් සිහි කරා. ඒක භාවනාවක් හැටියට වඩන්න පුළුවන්. ඔබ කරපු පින් සිහි කර කර කරන භාවනාවට ධර්මයේ කියන්නේ ත්‍යාගානුස්සති භාවනාව. ඔබට භාවනාවක් හැටියට පින වඩලා ඒ භාවනාව දියුණු කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර අප්‍රමාදීව පින් දහම් කුසල් දහම් දියුණු කරගෙන උතුම් ධර්මයේම දියුණු කරගන්න වාසනාව ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අපි ලක්වාසී ලෝවාසී සදහැවතුන්ට සිහිපත් කරනවා. ඔබ දන්නවා හොරණ සීල සුවරණ ගිලම් භික්ෂු මධ්‍යස්ථානයේ අපි ඉදි කරලා පවත්වාගෙන යන පුණ්‍ය භූමිය බොහෝ ගිලන් සාවින් වහන්සේලාට රැක බලා ගනිමින් ඊළඟ වෙලා අසරණ වෙච්ච වෙලාවේ උන්වහන්සේලා අපවත් වෙනකන් රැක බලාගන්න මේ සියලු කටයුතු පවත්වගෙන යන රෝහලක් බඳුව අපි පවත්වගෙන යන මධ්‍යස්ථානයක් තියෙන හොරණ ස්වාමීන් වහන්සේලා 35 නමක් පමණ නේවාසිකව රඳවාගෙන උන්වහන්සේලාට සියලු ප්‍රතිකාර අපි ලබලා දෙනවා. මේ ධර්මයේ ශ්‍රවණය කරපු ඔබ හැම දිනාටමත් උතුම් ධර්මාවබෝධයේ පිණිසම නිවන් අවබෝධයේ පිණිසම මේ පින ආශිර්වාදයක් වේවා වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ත්වං සදා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි